සාර්ථක කරගෙන සසර ජීවිතය සූපපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. ඉන්නත් මේ නොයෙකුත් කුණු දුහවිලි වලින් දහරිය ආදියෙන් අපේ මේ ශරීරය අපිරිසිදු වෙනකොට අපි හොඳට මේ ශරීරය නැවත නැවත පිරිසිදු කරගන්නවා. අපේ ජීවිතය කියන්නේ මේ මස් ශරීරය විතරක්ද? නැහැ. ඊට අමතරව ජීවිතයට අදාළව තව එක දෙයක් තියෙනවා ඒ තමයි සිත කියලා කියන්නේ. ගන්න දවසේ ඉඳන් ශරීරය පිරිසිදු කරන එක නම් කරා. මේ සිත පිරිසිදු කරපු දවසක් එහෙම මතකද දන්නේ ශරීරය පිරිසිදු කරන්න වැඩපිළිවෙලකුත් තියෙනවා. ඒක ඉතින් අපි දන්නවා. නේද? ගොඩක්ම කිලුටුනොත් හොඳ කොහලනුවක් එහෙම ඕනේ. නේද? මොනවා හරි සබන් જાතියෝ නැහැ එක එක ඒවා නැහැ. ඉතින් ඒක පිරිසුදු කරගන්න වැඩ පිළිවෙල දන්නවා. නමුත් සිත සිත පිරිසිදු කරගන්නත් ඕනේ. අඩුම ගානේ සිත අපිරිසිදු වෙනවා කියලාවත් අපි දන්නවාද කියලා විමසලා බලන්න ඕනේ. සිත අපිරිසිදු වෙනවා කියලා දන්නවද? සිත අපිරිසිදු වුණාම මොකද වෙන්නේ කියලා දැනගන්න ඕනේ. සිත පිරිසිදු කිරීමට පියවර හතක් දේශනා කරලා තියෙනවා. ඒ පියවර හතට කියනවා විසුද්ධිය කියන්නේ පිරිසිදු බවයි, සත්‍ය විසුද්ධිය කියන්නේ අන්න ඒ පියවර හතයි. ඉතින් මේ දිනවල අපි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ සාකච්ඡා කරමින් ඉන්නේ මෙන්න මේ විසුද්ධි හත සම්පාදනය කර ගැනීම පිළිබඳවයි. විශාල කෙලෙස් ධර්ම වශයෙන් සලකන බොහෝ පාපයන් සිද්ධ වෙන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, සුරාපානය, ඒ වගේම පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාපාදී නොයේකුත් විතික්‍රමන මට්ටමට හිත නැగిලා ලොකු අකුසල් සිද්ධ වෙන දේවල් වලින් හිත වළක්වා ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කළා. ඒ තමයි සීල විසුද්ධිය. ඒ විතරක් නෙවෙයි ඇහැ සංවර වාසය කිරීම, කන සංවර වාසය කිරීම, නාසය දිව ශරීරය ආදී ඉන්ද්‍රියන් අසංවරව වාසය කිරීම, මනස අසංවරව වාසය කිරීම කියන එකෙන් සිද්ධ වෙන අකටයුත්ත මොනවද කියලා සාකච්ඡා කළා. ඒ වගේම තමන්ගේ ජීවිතය ගෙනියන්න අවශ්‍ය කරන ජීවිතයත්ම નિවරදිව ගෙනියා යුතුයි කියන එක බවත් ඒක ඒ ඒ පැත්තෙන් ජීවිතය ගෙනියෑම සඳහා නොයෙකුත් වැරදි නොකර සිටීමෙන් පිරිසිදු වීමේ හැම වෙලෙම ඒ පිරිසිදු වෙලා කටයුතු කිරීම සඳහා අවශ්‍ය කරන දේවලුත් සාකච්ඡා කළා වගේම ප්‍රත්‍යයන් ලැබෙන ප්‍රත්‍යයන් තමන් පාවිච්චි කරන දේවල් නුවණින් විමසා නුවණින් දැන තමන්ගේම නුවණට නුවණ ඒ භාවිතා කරන දේවල් භාවිතා කරනකොට ගෝචර වෙන ආකාරයට නුවණ සකස් කරගන්න විදිහ ගැන සාකච්ඡා කරා. ඉතින් ඒවා තමන් નિවැරදිව පාවිච්චි කරනකොට નિවැරදිව ඔය ක්‍රම හතර තමන්ගේ තුලින් ප්‍රායෝගිකව අත්දකින්න ඕනේ ප්‍රායෝගිකව අත්දකින්නකොට අපිට ගොඩාක් කෙලස් ධර්ම උපදින එක අඩු වෙනවා ගොඩාක් අඩු වෙනවා සාමාන්‍ය ජීවිතේ චිත්ත සමාධියක් වර්ධනය කර ගැනීම සඳහා ඕවා ක්‍රියාත්මක භාවයට යන්න දෙන්නේ නැතුව වචනයෙන් ක්‍රියාවෙන් කිලුට වෙන්නේ නැතුව කිලුට වෙන මට්ටමට යන්න දෙන්නේ නැතුව රැකගන්න වැරදි කිසිවක් නැකරෙන මට්ටමට තමන්ගේ පැත්ත හදාගත්තාම කියනවා සීල විසුද්ධියටපත් වුණා කියලා. කියන ලොකු ලොකු අකුසල් එන්නේ නැහැ. දැන් අද අපි සාකච්ඡා කරන්න යන්නේ ඊට වැඩිය වෙනස් දෙයක් මම කියනවා මෙහෙම. කෙනෙක් අනුන්ගේ දෙයක් හොරකම් කරන්නේ නැහැ. හැබැයි අනුන්ගේ දේවල් දැකලා පුදුම ලෝභයක් උපදිනවා නම් හැබැයි හොරකම් කරන මට්ටමට යන්නේ නැහැ. මොකද දැන් සීල විසුද්ධියෙන් පිරිසුදුලා ඉන්නේ. හොරකම් කරන මට්ටම ලොකුවට යන්නේ නැහැ. එතකොට කෙනෙක් කාමයේ වර්ධවා හැසිරීමට යන්නේ නැහැ. ඒ කියන්නේ සීලය කැඩෙන මට්ටමට නරක පැත්තට යන්නේ නැහැ. හැබැයි ඊට අදාළ හැඟීම් ඉපදිලා අමාරුවෙන් ඉන්නවා නම් කෙනෙක් කාටවත් බයින්ද ගහන්න යන්නේ නැහැ. හරිද? බයින්ඩ් ගහන්න යන එකෙන් පිරිසිදු වුණා. දැන් මොකද බයින්ඩ් යන බයින්ඩ් ගහන්න යන මට්ටමට යනකම් නරක තත්යකට තමන්ගේ సంతානය දැන්පත් වෙන්නේ නැහැ. කේලම් කියන්නේත් නැහැ. විඳවන්නේත් නැහැ. ඒක කරන්නේ හැබැයි ඇතුලෙන් පූ පුරනවා. හරිද? ඇතුලෙන් පිපිරි පිපිරි ඉන්නේ. ඒ වගේ අකුසල හැඟීම් තියෙනවා නමුත් ක්‍රියාත්මක භාවයට යන්නේ නැහැ. මේ කවුද මේ? සීලය විසුද්ධියටපත් වෙච්ච කෙනා. ඒ කියන්නේ බලන්න සීලය කැඩෙන්නේ නැති වුණාට අපි අපිරිසිදුවෙන් ඉන්නේ. නේද? හැබැයි කොයි වෙලාවෙ හරි ඉතින් ඕවා වැඩි වුණොත් නේද? දැන් ලෙඩේ අඩු වෙලා ක්‍රියාත්මක භාවයට එන්නේ නැති වෙන්න. නමුත් නමුත් ඒක ගැටලු සහගත තත්යකටපත් වෙන්නේ නැති වුණාටපත් වෙන්න තියෙන ඉඩකඩකුත් තියෙනවා. අන්න බලන්න එහෙම ඉන්න වුණොත් හිත ඇතුලෙන් පුපුර පුපුර ඉන්න වෙලා නම් නැත්නම් රාග ආදී කෙලෙස් ධර්ම වලින් පීඩාවටපත් වෙලා ඉඳ වෙලා නම් නමුත් ඉතින් දත් පිටි කාගෙන කොහොම හරි ඉන්නවා දැන් වචනයකින්වත් එළියට දාන්නෙත් නැහැ ක්‍රියාවට යන්නෙත් නැහැ කොහොම නමුත් ඉන්නවා ආන් එහෙම ඉන්න එක සහනයක්ද නෑ සහනයක් නෙවෙයි. එහෙම ඉන්නකොට පිරිසිදුද හිත? නෑ පිරිසිදු නෑ. ආන් ඇතුලාන්තයට අපේ චිත්ත අභ්‍යන්තරය කාමච්ඡන්දයෙන් ව්‍යාපාදයෙන් යට වෙන්න දෙන්නේ නැතුව කාමච්ඡන්දයට ව්‍යාපාදයට යට වෙන්න දෙන්නේ නැතුව. ඒ විතරක් නෙවෙයි කෙනෙක් ඉතින් ඔය මොකුත් වැරද්දක් කරන්නේ හැබැයි හරි කම්මැලි. කියලා හිතන්න ධර්මයේ යෙදෙන්න පුදුම කම්මැලිකමක් තියෙනවා. කුසලයේ වඩන්න කම්මැලි. හැම වෙලේම ඉන්නේ නිකන් අර හිත මේ ශරීරය නිදි කිරා වටන ගතිය තමයි තියෙන්නේ. ඔළුව හරි බරයි. ඇවිදින්නේ ඔළුව බරයි දැකගත්තේ නේද? ගොඩාක් කම්මැලි ළමයි එහෙම පාඩම් කරන්නේ කොහොමද? ඔළුවට මුක්කු තියාගන්න ඕනේ පාඩම් කරද්දි නේද? මේසෙක ඉඳගෙන පාඩම් කරද්දි කොහොමද? එහෙම තියන්න ඕනේ නැත්නම් අත් දෙකම තියන්න ඕනේ නේද? හ්ම් කම්මැලි අයගේ කම්මැලි අයගේ හැටි දන්නවද? ඔළුව බරයි. ඉඳගත්තොත් නැගිටින්නේ නැහැ. හරිද? ඇවිදින්නේ හරියට සිල් විදේ වගේ හරි හිමි. හ්ම් වැඩ හිමින් කවුරු හරි දැක්කම මොන හරි වැඩක් කරමු කිව්වහම මොකද? ඒකට ප්‍රතිවිරුද්ධව තමයි කතා කරන්නේ. ඕක කරොත් මෙහෙම වෙනවා, මේක කරොත් මෙහෙම වෙනවා. ඊට පස්සේ අනිත් දේ කරමුකෝ නෑ නෑ ඒත් මෙහෙම වෙනවා. කීකේ තර්ක කරන එකයි වැඩේ. ආය පොඩි කොක්කක් තියෙනවා කම්මැලි අය ළඟ. හරි මේ කොක්ක තමයි ළඟින් යන කෙනා අල්ල ගන්නා ගතිය. හරිද? මොකටද? ඉඳගෙන ඔව් ඉඳගෙන කතා කරගෙන ඉන්න ළඟින් ගියොත් ඉවරයි අල්ල ගන්නවා අල්ලගෙන පියා ගන්නවා මොන හරි කියලා අලගෙන මොනවා හරි ඉතින් කතා කර කර පෑ ගණන් ඉඳ අනුන්ගේ දේවල් හොය හොය කතා කර කර පෑ ගණන් ඉඳ අපේ බෞද්ධ පින්වත් අයගේ ඒව නැහැ නේද බෞද්ධ ධර්මය තුළ හික්මන අපේ පින්වත් අයගේ ඒවා නැහැ කම්මැලි නැහැ පොඩ්ඩක්වත් නේද අපේ අත්ව කම්මැලි නැහැ ඒ මොකද ධර්මයෙන් පෝෂණය වෙලා හිත ඇකිලෙන ගතිය නැහැ හ්ම් ඉතින් බොහෝ කම්මැලිකම තියනවාද කියලා බලාගන්න හොඳ ක්‍රමයක් තියෙනවා ඒ තමයි පොඩි භාවනාවකට ඉඳ ගන්න ඕන බලන්න. කම්මැලි සිත් ඇත්තන්ගේ භාවනාව කොහොමද? විනාඩි 2යි බෙල්ල කඩාගෙන වැටෙනවා. හරිද? බෙල්ල කඩාගෙන වැටෙනවා. එහෙම තමයි. ඉතින් අන්න ඒ තීන මිද්දය කියලා කියන්නේ තීන මිද්දය කියලා කියන්නේ හිත හැකිලෙන ගතිය. හැම වෙලෙම හිතේ තියෙන නේද? ඕකෙන් තමයි කුසීතකම ඇති වෙන්නේ. කුසීතකම ඇති වුණා කුසීතකම තත්ත්වයට ගියාම මොකද වෙන්නේ? දැන් බඩගිනි මට කුසලයේ දෙන්න බෑ. කාලම ඉන්නවා. කෑවට පස්සේ කාපු ගමන් බෑ. හරිද? තව ටිකකින් ගමනක් යන්න තියෙනවා බෑ. දැන් ගිහින් ආව බෑ. අසනීප වෙන්න වගේ බෑ. අසනීප වෙලා හොඳ වුණා විතරයි බෑ. හරිද? අන්තිමට බෑ. නේද? ඊළඟ භවයේ බෑ තමයි අන්තිමට උම් බෑ. නේද? එහෙම කීකේ තමයි ඉන්න වෙන්නේ අන්තිමට. ඉතින් එන්නේ වගේ තීන මිද්ද ගතිය කුසීතකම කියන ඒවා එන් පෝෂණය වෙලා තියෙනවා. ඒවා දන්නවද? අපේ කට්ටිය කල්පනා කරන්නේ ඒවා අකුසල් කියලා. හරිද? වෙන ඒවාට අකුසල් මිසක් නෑ දැන් මම කියන්නේ කාමච්ඡන්ද කියන්නේ අකුසලයක්. එතකොට අධික කෑමට තියෙන කැමැත්ත, එතකොට දරුවන්ට තියෙන අධික කැමැත්ත, ගෙවල් දොරවල් වලට, ඉඩ කඩම් වලට, නේද? ඕ පුතිරාප්පු වලට, බඩු වලට පවා. දැන් සමහර අය ගස් ගල් වලට පවා නේද? ඡන්දය වැඩි. කියනවා ඔය 100 හදපු ගහ මොනවා වුණත් ඕකනම් කපන්න දෙන්න බෑ <laughs> කියලා ගහක්වත් අද තියලා ළමයෙකුට ගෙදරක් තියෙන කපා ගන්න දෙන්නේ නැහැ. නේද? එහෙම ඔක්කොම අල්ලගෙන ඉන්නේ. අල්ලගෙන తত্ত্বය අල්ලගෙන නේද මහාන් තත්ත්වකම කුල මල ගෝත්‍ර ඉතින් මේ ඔක්කොම හින්දා හිර වෙලා ඉන්නේ එක්තරා මේ මැරිලා මේකට පණුව ටික ගහනකම් නේද පණුව ගහලා පොළොවට පස් වෙනකම් ඉතින් ඉන්නේ ඒ වගේ ලොකු தත්වයන් වල අන්න ඒ වගේ මේ තියෙන ඒවා ඒවා අකුසල් කියලා හුඟක් අය කල්පනා කරන්නේ නැහැ. තීන මිද්දේ අකුසලයක්ය මගේ තියෙන අකුසලයක් ඒක කියලා ගොඩක් කට්ටිය කල්පනා කරන්නේ නැහැ. හරිද? ඒ වගේම එක තැනකට වෙලා වාඩි වෙලා හිත එකඟ කරගන්න බැරි ගතිය පොතක්වත් බලන්න බෑ සමහරයක් ගන්න. මොකුත් මතක හිටින්නේ නැහැ, මතක හිටින්නේ නැහැ, මතක හිටින්නේ නැහැ කියනවා. කියනවනේ මතක හිටින්නේ නැහැ කියලා. කියනවනේ කොහොමද දන්නේ? නේද? වැඩි දෙනෙක් කියන මට හිතෙන්නේ නැහැ ධර්මය අහනවා තමයි ඉතින් අහනකොට අහනකොට ඉතින් හොඳට අහගෙන ඉන්නවා මට මොකුත් දැන් මතක හිටින්නේ නැහැ නේ කියලා. හැබැයි අහන්න ඕන බලන්න දුරකථන අංකයක් දෙකක් ආගේ හරි දරුවේ ගියානේ. නේද? ඈ ඒවා ඔකෝ මතකයි. එහෙනම් මේක අමුම අමු බොරු අපි එකාට එක මූණෙන් මූණ බලාගෙන Tamanටම Taman බොරු කරගන්නවා. බොරු කියන්නේ නැහැ. බොරු කරගන්නවා කියන්නේ මොකද්ද? ඒක වංච වංචනික ධර්ම තමන්වත් දන්නේ නැහැ තමන්ට ඒක තියෙන ඇතුලේ තියෙන ධර්මයට තියෙන අකමැත්ත කියලා දන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ හිතේ ඇති වෙන මේ නොසන්සුන් ගති. ඒ කියන්නේ එක අරමුණක හිත තියාගන්න බැරි එක අකුසලයක් නේද? ඒක අකුසලයක්. හරිද? ඊළඟට භාවනා කරලා පිළිවෙත පුරලා ඉතින් හරි අයියා ඔය දැන් අපේ බෞද්ධයත්වම කියනවා. හොඳ අයටමයි කරදර වෙන්නේ හොඳ කරලා වැඩක් නැහැ. අපි කොච්චර හොඳ අර බලන්න අර නරක කරන කට්ටිය හොඳට ඉන්නවා. අපිටමයි වෙන්නේ. අපි මේ හොඳින් හිටියට අපිටමයි වෙන්නේ කිය කිය අපිත් ඔය ඒ විදිහටම කරනවා කියලා ඔන්න වැස් වෙනවා. නේද? එතකොට මේ අර පූජා මේ පූජා තියන්න ඕන දෙවියන්ට පූජා තියන්න ඕන අර බාරහාර වෙන්න ඕන අරවා වෙන්න ඕන මේවා වෙන්න ඕන කියලා බය නැකත් සාස්ත්‍රාදිය ගැන මේ දේවා තමයි ඔක්කොම ලකුණු එක එක සුබ ලකුණු අසුබ ලකුණු කිය කිය ඒවා හොයාගෙන ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරපු දෙයට පිටින් යනවා. ඒ මොකද තියෙන විශ්වාසයක් පිළිවෙත ගැන තියෙන විශ්වාසයක් නැතිකම. සැකයි පිළිවෙත ගැන ස්ථීර විශ්වාසයක් තියෙන සැකයි. ඔන්න ඔය කාරණා පහ මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන ඒවා සිල් කැඩෙන්නේ ප්‍රබලත්වයටපත් වුනහම සිල් කැඩුනේ නැති වුණාට අපිව අපිරිසිදු කරනවා. ආන්ගේ පහෙන් අතමුදුව අත මිදිලා සම්පූර්ණයෙන් ඒ පහෙන් එකටවත් චිත්ත අභ්‍යන්තරයට එන්න නොදී හිත කුසලයේ රඳවා ගැනීමට කියනවා චිත්ත විසුද්ධියටපත් වෙනවා කියලා. චිත්ත විසුද්ධියටපත් වෙනවා කියලා. හරිද? තේරුණාද? කාමචන්ද ආදී නීවරණයන්. නීවරණය කියන්නේ මොකද්ද? හිත කුසලය ආවරණය කරන ධර්මයි. ආපස්සට අදින ධර්ම. හරිද කුසලයට යන්න නොදී අපේ හිතේ වැగిරෙන ධර්ම වර්ගයක් තමයි මේ පංච නීවරණ කියලා කියන්නේ. ඉතින් අන්න ඒ පංච නීවරණ ධර්ම වලින් හිත සම්පූර්ණයෙන්ම මුදවා ගන්න ඕනේ. හරි? එතකොට කාමච්ඡන්ද ආදී ධර්මයන් අපේ චිත්තසංතානවල තියෙන මේ ධර්මයන් අයින් කරගන්න අයින් කරගෙන ඒවාට එන්න නොදී රැකගන්න. මට දැන් මෙහෙම කියන්න පුළුවන්. දැන් කාමචන්දය කියන්නේ මොකද්ද? කාම වස්තුන් කෙරෙහි තියෙන අධික කැමැත්ත. ව්‍යාපාදේ කියන්නේ තරහ. තීන මිද්දේ කියන්නේ දැන් කිව්වා වගේ හැකිලෙන්නේ නැති ගතිය. එතකොට උද්දච්ච කුක්කුච්ච කියන්නේ තියෙන නේද? නොසන්සුන්කම් සහ පස්චාවෙන ස්වභාවය. විචිකිච්ඡා කියන්නේ සැකය. ධර්මයේ පිළිබඳ ප්‍රතිපදාව පිළිබඳ තියෙන සැකය. එහෙනම් මම ඔන්න අවවාදයක් දෙන්න යන්නේ. ඔය පහ නැති කරගෙන ජීවත් වෙන්න. අද ඉඳන් ඔය පහ එන්න දෙන්න එපා හිතට. අද ඉඳන් ඔන්න අද ගෙදර ගිය වෙලාවේ නම් ඔය පහට නම් හිතට එන්න දෙන්න එපා. කාමචන්දට එන්න දෙන්නත් එපා, ව්‍යාපාදයට එන්න දෙන්නත් එපා. ඔය පහට එන්න දෙන්න නැතුව ඉන්න. එතකොට හිත පිරිසුදු භාවයට පත් වෙනවා. අවවාද පිළිගන්නවද? හා එහෙනම් එහෙම කරන්න. එහෙමද? එහෙම කරන්නම්ද? මම දැන් කියන්නේ එහෙම කරන්න. ව්‍යාපාදයට එන්න දෙන්න එපා, කාමචන්දයට එන්න දෙන්න එපා. මොකටවත් එන්න දෙන්න නැතුව තියාගන්න කියලා කිව්වම ආවාදේ පිළිගන්නද ලෑස්ති. හරි. එහෙනම් අද ඉඳන් ඒ විදිහට ඉන්නවා. ඇයි දරුණු උත්තරයක් දෙන්නේ නැත්තේ? ඔව් මං හා ඉන්නම්. ඇත තමයි ඔබ වහන්සේ කියන්නේ. මේකෙන් හිත අපිරිසුදු වෙනවා. නේද? ඇයි මං එහෙම ඉන්නම්? කියලා කියන්නේ නැත්තේ ඇයි? එහෙම හිතුවට ඒවා එන එක අන්න හරි. නවත්තන්න බෑ. නවත්තන්න බෑ. නේද? ආන් ඔය ප්‍රශ්නේ මම අහුවේ වෙන මොකටවත් නෙවෙයි. එහෙම මට දත් විටි කාලා නවත්තන්න පුළුවන් දේවල් නෙවෙයි මෙව්වා. හ්ම්. විස ගහක් හැදෙනවා නම් මං එතෙන්ට ගිහලා දත් මිටි කනවා. හ්ම් හැදෙන්නේ නැහැ හරිද? කියලා. විස ගස් මෙහි හැදෙනවද? කියලා. බෑ එහෙම නවත්තන්න බෑ. අනවශ්‍ය වෙලාවට වැස්සක් එනවා නම් මං ගිහිල්ලා මොකද කරන්න කියනවා. වහින්නේ නැහැ වැස්ස බලාගෙන ආයේ. කිව්වට හරියනවද? නෑ ඒක හරියන්නේ නැහැ. නේද? විස ගහක් හැදෙනවා නම් ඒ ගහට හැදෙන්න එක නවත්තන්න මොකද කරන්න ඕනේ? එක්කෝ උගුල්ලා දාන්න ඕනේ කියන්නේ පොළවෙන් අයින් කරන්න ඕනේ. නේද? එක්කෝ වාතාශ්‍රය ලැබෙන්නේ නැති වෙන්න ඒ කියන්නේ ගහ හැදෙන්න හේතු වෙන යමක් තියනවා නම් ආන්ගේ හේතු වෙන දේවල් අයින් කරේ නැත්නම් ගහ ආදන එක නවත්තන්න බෑ. මෙය ඇතිකල්හි මෙය වේ, මෙය නැතිකල්හි මෙය නොවේ කියන එක තමයි ලෝක ධර්මතාවය. කාමච්ඡන්දයට හේතු වෙන දේවල් තියෙනවා. ව්‍යාපාදයට හේතු වෙන දේවල් තියෙනවා. තීන මිද්ද, උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන ධර්මතාවලට හේතු වෙන දේවල් තියෙනවා. ආන්ගේ හේතු වෙන දේවල් මොනවද කියලා හොයලා බලලා හරි එන්නේ හේතු වෙන දේවල් නවත්වා ගැනීමෙන් හැර මේ මේ වාගෙන් අත මෙදෙන්න පුළුවන්කමක් ඇත්තේ ඇත්තේ නැහැ. හරි මේ වාගෙන් අත මෙදෙන්න පුළුවන්කමක් ඇත්තේ ඇත්තේ නැහැ. එහෙනම් අපි බලන්න ඕනේ මේ මේකට මොකද කරන්නේ කියලා. මේකට මොකද කරන්නේ කියලා. බලන්න පින්වත්නි වැඩියෙන්ම අපිට මේ වෙලාවේදී අවශ්‍ය වෙන ධර්මතාව තමයි මේ මේවට ප්‍රතිවිරුද්ධ මේ මේ ධර්මතාවලට ප්‍රතිවිරුද්ධ හැඟීම් අපේ හිතවල වර්ධනය වෙන විදිහට අපේ හිත අපේ సంతානය සකස් කරන්න ඕනේ. හරිද? කාමච්ඡන්දය උපදින්නේ උපදින කාමච්ඡන්දය වෙනුවට ඒ කාමවස්තුන් ඉදිරියේ අපිට වෙනත් හැඟීමක් උපදින්න ඕනේ. අලෝභ, අද්වේෂ, අමෝහ ඇති වෙන හැඟීමක්. අපි හිතමුකෝ මනුස්ස ශරීර පිළිබඳව සුබ වශයෙන් සිටීම. රාගය විතරක් නෙවෙයි. මුණුපුරු ශරීරයක් හරි අරගෙන නේද? අපේ මේ මුණුපුරාගේ ශරීරය කියලා මුණුපුරාගේ ශරීරයට බැඳෙනවා නේද? එහෙමනම් නැහැ නේද? දරුවන්ට බැඳුනට මුණුපුරන්ට බැඳෙන්නේ නැහැ නේද? දරුවන්ට බැඳුනට මුණුපුරන්ට නම් බැඳෙන්නේ නැහැ මම දන්න හැටියට. හා මුණුපුරන්ගේ ශරීරවලට බැඳී සිත පවතින්නේ නම් ඒ ඒ මොකද ඒ ශරීර දැක නේද උපදින ශරීර පිළිබඳ සුභ වශයෙන් ගැනීම. ඒක සුභ වශයෙන් ගැනීම. දැකීමේ ආසාවක් තියෙනවා. ඒව කාමචන්ද. හරිද? එතකොට රාගාදී කෙලෙස් ධර්ම වලදී තරුණ කාලේ බැඳී යනවා. ඒවත් කාමච්ඡන්ද. ඒතර ශරීර පිළිබඳ ඒ කාමච්ඡන්දයන් ඉවත් කරගන්න ඒ ශරීර දැකීමේදීම ඒ ශරීර පිළිබඳ අසුබ හැඟීම ඇති වෙන්න ඕනේ. හරිද? ආන්ගේ අසුබ හැඟීම ඇති වෙන්න නම් මොකද කරන්න ඕනේ? අසුබ හැඟීම උපදවා ගන්න ඕනේ. ආන් අසුබ භාවනාව කරන්න එකටයි. ඒක ප්‍රබලව උපදවා ගන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? නිකන් අසුබයි අසුබයි අසුබයි කිව්වට වැඩක් වෙන්නේ නැහැ. අසුබ හැඟීම එන්නේ නැහැ. දැක්කහම අසුබ. දැන් අපි අට්ටික සංඥාව හරි ඒ වගේ භාවනාවක් වර්ධනය කරගෙන තියෙනවා නම් දැන් මගේ දිහා මේ අත් බලාගෙන ධර්ම ශ්‍රවණය කරනවා. දැන් බලන්නකෝ නේද මේ තත්ත්වයේ උඩ කොණ්ඩෙත් නැහනේ. හොඳට මූණේ තියෙන ඇට සැකිල්ල ප්‍රකටද නැද්ද? දැන් මම කිව්වට පස්සේ බලන්නකෝ. මේ දැන් මේ යන්තම් හිනා වෙනකොට දත් ටිකත් එක්ක නේද? මේ ඇස් දෙක යට නේද තියෙන හිල නහය යට තියෙන හිල අන්න එහෙම ප්‍රකට කරගන්න පුළුවන් ද බැයිද හිස් කබල පුළුවන් නේද කලින් එහෙම පෙවුනද නෑ ආන් දැන් ඒ සංඥාව එනවා ටිකක් ටිකක් ඒ සංඥාව එනවා නම් ඕනම කෙනෙක්ගේ ශරීරය දිහා බලද්දී අන්න හරි නේද ඒක ප්‍රබල වෙන්න ඕනේ ඒවා වැහිලා තියෙන්නේ අපිට ඒ වගේ මේ හැම චුට්ටක් විද්දනම් මොකද වෙන්නේ ලේ මෙතන ඇත්තටම මගේ මේ මූණ ගත්තොත් මොනවද මෙතන තියෙන්නේ මේ මස් එල්ලෙන මසක් තියෙන්නේ නේද? ලේ තියෙන්නේ. මේ මෙහාට කටු තියෙන්නේ. හරිද? ඉතින් ඒ වගේ මේ පොඩ්ඩක් හරි ඒ සංඥාව තියෙනවනම් මෙතන මේ සම තියෙන්නේ කියලා නේද? සමට යටින් මස් තියෙන්නේ, ලේ තියෙන්නේ කියලා අන්න ඒ වගේ සංඥාවක් සකස් කරගන්න අසුභ භාවනාව. මේකේ තියෙන කුණුප කොටස්, මේකේ තියෙන පිළිකුල් ස්වභාවය, මේකේ තියෙන නොදිරපු ආහාරය, මේක පිළිකුල් ගුලියක්. මුණුපුරු ශරීරය දැක්කහම මානසික බැඳීමක් ඇති වෙනවා තමයි යම් ප්‍රමාණයකට. නේද? ඉතින් ඒක තියෙන ඥාතිත්වයක් හරි ඒවා පස්සේ නාම රූප පරිච්ඡේද කරනකොට පුළුවන් අයින් කරගන්න. හැබැයි ඉස්සෙල්ලාම මේක පිළිබඳව දැක්කහම දුක් විඳින්න උපන් ගුලියක් මේක. නේද? නෑ දුක් විඳින්න උපන් ගුලියක් මේක. මේක පිළිකුල් ගුලියක්. අන්න ඒ මස්කුලිය මස්ගුලිය විදිහට දැක තමන්ට යම් ආකාරයක අදහසක් ඇති කරගන්න තමන්ගේ හිතෙන් ඒ අදහස හැදෙන විදිහට අපේ හිත හදන්න ඕනේ. හරිද? ස්ත්‍රී ශරීරයක් පුරුෂ ශරීරයක් දැක්කහම මේක පිළිකුල් වස්තුවක් කියලා ප්‍රබලව නැගෙන විදිහට හිත සකස් කරන්න ඕන. දැන් ඉතින් කියයි සමාජයට එහෙම පුළුවන් ජීවත් වෙන්න. මේ ජීවත් වෙන්න බන කියනව නෙවෙයි. ආ ජීවත් වෙන්න ඕන නම් මේක අතහැරලා දාන්න. නේද? මොකද ධර්ම දේශනා මාලාවේ නම? නිවන් මඟ. නේද? ස්ත්‍රී ශරීර පුරුෂ ශරීර ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර ආපු කාලේ හොඳටම දැන් ඇති. නේද? මස් මස් ඉවල් අල්ල යන්නේ, ලේ ඉවල් අල්ල යන්නේ. ශරීරයක් පිටුපස සම්බා යනවා කියන්නේ මොනවද හොයන්නේ? ලේ හොයන්නේ, මස් හොයන්නේ. නේද? ඒක අපි විතරද? ලැජ්ජා හැබැයි ඔවා කියන්නත් එක්ක නොගිය ඉන්න වරින්නේ. නේද? තිරිසන් සත්තුත් එහෙමද නැද්ද? තිරිසන්ගත සත්තුත් හොයාගෙන යනවා. එතකොට මේ ධාරාවට අපි අහු වෙලා ඉන්නේ. මේ ධාරාවට අහු වෙලා ඉන්න ධාරාව අනිත් පැත්ත හරවන්නයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්ම. එහෙමනම් මේක හිතෙන් බැහැර වෙන්න ඕනේ. ඇයි ඒ කියලා කෙනෙක් කියයි එහෙම හරියනවද? ඔව් එහෙම හරියනවා. ඇයි? මේකෙන් ස්ථිර සපක් ලැබෙන්නේ නැහැ. මේකෙන් ස්ථිර නේද? මේ වාගෙන් తాවකාලික ආස්වාදයක් තියුණාට දීර්ඝ කාලිනව දරුණු වේදනා, දරුණු දුක් ඇති වෙනවා, විඳ විඳ ඉඳ වෙනවා. හ්ම්. කාමච්ඡන්දයට ගෝචර වෙන වස්තුන් එක නැවත නැවත නැවත නැවත හැප්පීමෙන් සිද්ධ වෙන්නේ මොකක්ද? දර බලන්න සිද්ධ වෙනවා නේද බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා හ්ම් බොහෝ බැඳීම් වලට හේතු වෙනවා අන්තිමට අඬන්න හේතු වෙනවා රණ්ඩු අල්ලන්න හේතු වෙනවා හ්ම් නේද අනන්ත දුක් ගොඩක් එකතු කර ගන්නවා සත්‍යයා ලොකු ගැටලුවක වෙලා අන්තිමට නිරේත් වැටෙනවා නේද ඉතින් එහෙනම් ඒ ගැන අපිට කතා කරන්න බැරි වෙන්නේ මේක ගැලවෙන ක්‍රමයක් ඒ වායෙන් උපදින සතුට වාගේ දසදහස් ගුණයක විශාල සතුටක් උපදවා ගන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවා නේද ඕවත් එක ඝන දෙනුවක් ඕනද? එහෙනම් අන්න ඒක අයින් කරගන්නයි මේකේ කලකිරලා මේ සංස්කාරයෙන් මේ අත්තන්ගේ හැමදාම අහන ප්‍රශ්නයක් තියෙනවා අදත් පොඩ්ඩක් අහලා ඉන්න ඕනේ. එතකොට ඒ ප්‍රශ්නේ විසඳෙනවා. මේ Tamanට පිහිටට සරණට පිලිසරණට Tamanගේ ජීවිතයේ දැන් ඔය ගෙවන ජීවිතයේ හැම වෙලෙම පිහිට වෙන්න සරණ වෙන්න පිලිසරණට හැම වෙලෙම හිත පොඩ්ඩක්වත් හිත රිදවන්නේ නැතුව මලක් වගේ ආරක්ෂා කරන කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. එහෙම කවුරු හරි ඉන්නවද? ආ නෑ. නෑ නේද? ආ එහෙනම් ඉතින් තමන්ගේ වැඩේ කරගන්න වෙනවද නැද්ද? නේද? එහෙම කවුරුවක්වත් අපිට පිහිට වෙන්න සරණ වෙන්න නැහැ නැහැ එහෙම නෑ. ඒකින්ද ඔය පතාගෙන ඉඳලා හරියන්නේ නෑ. හ්ම් ඒකින්ද මොකද කරන්න ඕනේ? අනිත් අය මත රඳා පවතින්නේ නැති සතුටක් ඇති කරගන්න තමන්ගේ හිත රැකගන්න වැඩ පිළිවෙලට ගැඹුරෙන් අවතීර්ණ වෙන්න ඕනේ. අන්න එහෙම වුණාම මේ හිතේ මහා ප්‍රීතියක් මහා සුවයක් උපදිනවා එකලා වෙච්ච කඟ වේනෙක් වාගේ කියලා ජීවත් වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරි කග්ගවිතාන සූත්‍රයේදී කියන්නේ තනි වෙච්ච කඟ වේන කඟ වේන තනියම අර ලොකු අඟත් අරගෙන එහාට මෙහාට යනවා වගේ තමයි මහා ශක්තිමත් හිතක් වෙන අය මත රඳා පවතින්නේ නැති. හරිද? ස්ථීර සැනසීමකින් ජීවත් වෙන අන් අය මත රඳා පවතින්නේ නැති හිතක් සකස් කර ගැනීමෙන් තමයි සැනසෙන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ මේ චිත්ත අභ්‍යන්තරගතව ඇති වෙන ඕවා අයින් වෙන්න ඉතින් නිකන් බෑ. හරිද හොඳට අසුබේ වඩන්න ඕනේ. අසුබේ වඩනකොට අන්න ශරීරය ගැන තියෙන කාමච්ඡන්ද ආදිය නැති වෙනවා. ඊළඟට අපිට හරියට තියෙන අදහසක් මේ මේවා ඔක්කොම තියාගන්න පුළුවන් තියාගන්න පුළුවන් තියාගන්න පුළුවන් කියලා. හරිද? ඒ වගේ තමයි ආය තියෙන වැඩේ තමයි මේ කල් දාන වැඩේ නේද? අද නොවේ හෙට හරිද මම කියන්නේ මේ අත්තන්ට මම තමන් බාලගිරියා වාගේ හරිද බාලගිරියා වාගේ කියන්නේ මොකද බාලගිරියට හැමදාම හම්බෙන උත්තරේ මොකද්ද නේද අද පුළුවන් ද භාවනා කරන්න නෑ නෑ අද නෙමෙයි හෙට හෙට පුළුවන් ද භාවනා කරන්න නෑ නෑ අද නෙමෙයි හෙට හැමදාම හෙට නේද ඒකින්ද මේ මේ දෝෂය සහිත අපි හැම වෙලෙම කල් දාන්නේ ඇයි ඇත්තටම විශ්වාසයක් තියනවද නැද්ද හෙට එළි වෙනවා කියලා හෙට එළි වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා කොටම නේද? අන්න ඒක නැති වෙන්න ඕනේ. ආය මෙහෙමයි මේ අපි ඉන්නවා තමයි. තරුණ අය ඉන්නවා, මැදි වී අය ඉන්නවා, වයස අය ඉන්නවා. කවුද දන්නේ ඉස්සෙල්ලා යන්නේ? ඉස්සෙල්ලා යන්නේ කවුද දන්නේ? ආයෙව කියන්න බෑ. කවුද කියන්න බෑ. එහෙනම් කල් තියනවා කියන්න පුළුවන් කාට හරි. යන්න ඕනේ නෑ කොන්ද කැඩුනා එකතෙන් වුණා කියලා හිතන්න කවුරු හරි තරුණ කෙනෙක් හරි කවුරු හරි ආන් එදාට තමයි තේරෙන්නේ ඕක ගැන මෙන්න මෙහෙම මගේ ගුරුවරයෙක් මෙන්න මෙහෙම කියනවා මට එක දවසක් විභාගයක් කිට්ටු වෙනකොට තමයි හිතෙන්නේ තව දවස් කීපයක් තිබ්බනම් මම දන්නවා කරන විදිහ <laughs> මාසයකට විභාගයට මාසයක් තියෙද්දි හිතෙන්නේ මොකද්ද තව මාසයක් තිබ්බනම් ආයේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ඊට පස්සේ සති දෙකක් තියෙනකොට හිතෙන්නේ කොහොමද තව සති දෙකක් තිබ්බනම් දන්නවා කියලා අන්තිමට දවස් දෙකක් තියෙනකොට හිතෙන්නේ කොහමද? තව දවස් දෙකක් තිබ්බහම තිබ්බනම් කියලා. එක දවසක් තියෙනකොට හිතෙන්නේ කොහමද? තව එක දවසක් තිබ්බනම් කියලා. අන්තිමට කිට්ටු වෙනකොට හිතනවා තව පැයක් තිබ්බනම් දන්නවා මම කරන වැඩේ කියලා. විභාගය ඉවරනහම මොකද හිතෙන්නේ? විභාගය ඉවරනහම හිතෙන්නේ නේද? එතකොට තමයි තේරෙන්නේ මට කරන්න තිබ්බේ මේ විදිහටයි. ඔහොම නෙවෙයි කියලා. එතකොට වෙන්න ඕන දේ ඒ වගේ මැරෙන්න කිට්ටු වෙනකොට මරණාසන්න වෙනකොට තමයි තේරෙන්නේ මට තව එක දවස් දෙකක් තිබ්බනම් දන්නවා මං කුසල් වඩන හැටි. කොන්ද ගැලුනහම තමයි තේරෙන්නේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න බැරි උන්ට තේරෙන්නේ නේද? අන්න. ඒ වගේ මේක නොතේරෙන අපිට හොඳින් තීන මිද්දේ අයින් වෙලා කාමච්ඡන්දේ අයින් වෙලා ඉක්මනින් ඉක්මනින් මේවා කරගන්න ඕනෑ කියලා අදහස් ඇති වෙන්නේ හොඳට මරණ සිහිය තියනවා නම් මාව තව මොහොතකින් මැරෙන්න පුළුවන් කියන සිහිය හොඳින් තියෙනවා නම් තමයි ඒ හැඟීම එන්න ඕනේ. දැන් ඇත්තටම මේ ඇත්තටම මං අහන්නේ. තව ටිකකින් මැරෙන්න පුළුවන්ද බැයිද? ආ පුළුවන්. අද හැන්දෑවේ ඒත් පුළුවන්. ඔය හොඳට අපි දන්න පුළුවන්. නේද? හෙට පුළුවන් පුළුවන් පුළුවන්. <laughs> හැබැයි ඔය පුළුවන් කියනකොට ඇතුළෙන්ම තියෙන අදහස මොකද්ද? පුළුවන්. ඒක ඇත්ත. පුළුවන් කිව්වට ඇතුළෙම තියෙන ධර්ම මොකද්ද? නෑ ඒක වෙන්නේ. මම ස්ථිරවම දන්නවා ඒක වෙන්නේ නෑ කියලා. ආම් බලන්න මරණ සතිය වඩන කෙනාට එහෙම නෑ. හොඳට මරණ සතිය වඩපු කෙනාට නෑ හොඳට දැනෙනවා තව චුට්ටකින් මේක වෙන්න පුළුවන්. ඒක අර ඇතුළෙන්ම එන්නේ අදහස. ඒ කියන්නේ ඒක වචන නෙවෙයි හැඟීමක් එනවා. අන්න ඒක තමයි විය යුත්තේ. ආන් එතකොට තීන මිද්දේට වෙලාවක් නැහැ. හරිද? ඒ ඒ හැඟීම අපේ තුල. තීන මිද්දේ වචනෙන් කියන්න බලන්න. කම්මැලිකම වචනෙන් විස්තර කරන්න පොඩ්ඩක්. බෑ. කම්මැලිකම කියන එක වචනෙන් විස්තර කරන්න බෑ. ඇයි ඒක මේක ඇතුලේ සිද්ධ වෙන සිද්ධියක් ක්‍රියාවක්. නේද? කම්මැලිකම කියන්නේ මේකේ හැදෙන දෙයක්. එහෙනම් ඒකට ප්‍රතිවිරුද්ධ හැඟීම වචනෙන් කියන්න පුළුවන්ද? බෑ බෑ. හරිද? තව පොඩ්ඩකින් මැරෙනව නේද කියලා කියනකොට ඔව් ඔව් කිව්වට නෑ මැරෙන්නේ නෑ කියලා හිත කිව්වේ වචනෙන්ද? නෑ වචනෙන් නෙවෙයි. බලාපොරොත්තුවක් කියලා එකක් හැඟීමක් වෙනවා. මේක වෙන්නේ නෑ කියලා. අන්න ඒක වෙනවා කියලා. ඒක වෙන්න පුළුවන් කියන හැඟීම ඔය හිතවල සකස් වුණා නම් තීන මිද්දේ ගිලෙනවා. හරි. ඒකට වෙලාවක් නෑ. ආය තරුණයි කියලා බෑ, මැදි විය කියලා බෑ, බාලයි කියලා බෑ, මහලුයි කියලා බෑ. මරණය අභියස අසරණ වුණොත් හාවෙක් වේයෙක් මීයෙක් කිබ්බෙක් කුකුලෙක් නරියෙක් කූඹියෙක් කුරෙක් හූනෙක් මල පෙරේතෙක් භූතෙක් නේද මලයකෙක් වෙලා ඉපදෙන්න පුළුවන් අනන්ත දුකකට වැටෙන්න පුළුවන් එහෙනම් ඒ ටික දැනෙන්න ඕනේ ඒ ටික තමන්ගේ හිතෙන් දැනෙනකොට මොකද වෙන්නේ අන්න තීන මිද්දේට ඉඩ නැහැ තීන මිද්දේට එන්න දෙන්නේ නැහැ ඔක ඔය හැංගීම තීන මිද්දේ වළක්වනවා ඔය හැඟීම කාමචන්දයක් කරක්කන ඇයි? හ්ම් කරක්කන්නේ මේවා ඔක්කොම බදාගෙන ඇති වැඩක් නැහැ මාව. මාව මැරෙනවනේ. හ්ම් මැරෙනකොට ඔක්කොම දැන් දැන් මොකද මේ වෙලා තියෙන්නේ? නේද මැරෙන්නේ නැහැ වගේ ඉන්නේ මැරෙනවා කියලා දන්නවා දැනගත්තට නේද එහෙම පුළුවන්ද කියලා හපාගත්ත ටික හපාගෙන ඉන්න අය කවදාහක්වත් මැරෙන්නේ නැහැ වගේ අල්ලන් ඉන්නේ අහුවෙච්ච ටික. නේද? ඉතින් ඒකෙන් වෙලා තියෙන්නේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න මේ වගේ මහා බරපතල අකුසල ධර්මයන් මේකට රිංගනවා. ඒ ඔක්කොම රිංගන තව ටික මේ හිතට රිංගන තව ටික මිශ්‍ර වෙන තව ටික හරිද මරණ සතිය කියන කුසලය වැඩුණාම අර ඔක්කොම වෙනවා. හරිද? මරණ සතිය කියන කුසලය ඊළඟට අධිකව බැඳෙන මේ දරුවන්ට ආදී ඔක්කොටම බැඳිලා ඉන්න මේවා නම් වෙනස් වෙන්නේ නැහැ කියලා දැඩිව බැඳිලා තියෙන හැඟීම් තියෙනවා. ආන් ඒ හැඟීම මරණ සතියේ මොකද කරන්නේ? තව පොඩ්ඩකින් හරි මේ දේවල් වලින් මට අයින් වෙන්න වෙනවා කියලා අර දැඩි බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ ඉස්සරහට පවත්වාගෙන යන්න ඕනේ කියලා. පැවතුනොත් හොඳයි එච්චරයි. පැවතුනොත් හොඳයි. ඒ පිළිබඳව මම යම් වැඩ පිළිවෙලක් තියෙනවා. නමුත් දැඩි බැඳීමක් එන්නේ නැහැ. මරණ සතිය විසින් කාමචන්දේ වළක්වන මරණ සිහිය කියන හැඟීම කාමචන්දේ අපි හිතමුකෝ මේක මේ හතර පැත් පහ පැත්තකින් වැක්කිරලා යම් ජලාශයකට වතුර පිරෙනවා කියලා. ආන් ඒකේ තියෙනවා පිරිසිදු වතුර සහ අපිරිසිදු වතුර එන තැන. හරිද? ආන්ගේ අපිරිසිදු වතුර කියලා කියන්නේ මෙන්න මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිදුද්දස් කුච විචිකිච්ඡ අපේ හිත හිතක් හැදෙන්නේ පින්නත් මේ ඔය සිතුවිලි වල පරණ සිතුවිලි වල එකතුවකින් අපේ හිතක් හැදෙන්නේ හැඟීමක් හැදෙන්නේ. හරිද බලන්නකො ටික ටික හැදෙන හැටි දැන් ඔය මොන උදේ පාන්දර කවුරු හරි ගෙදරින් යනකොට මහත්තයෙක් කියලා හදන්නකො මහත්තයා මොකක් කරේ අනුපදයක් කියලා යනවා මොන මහත්තයාට. හරිද? කිව්වහම මොකද වෙන්නේ කියන්නකෝ බලන්නකෝ ක්‍රියාව ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. මහත්තයා ඉතින් ඕක කියලා ගියා. එයාට ගානක්වත් නැහැ කිව්වද කියලාවත් මතක නැහැ. මෙයා ගෙදර එනකොට මොකද වෙලා තියෙන්නේ? දවසම අරක ගැන ආ හිතලා මොනවද එකතු වෙලා තියෙන්නේ? පාරණ කියපු එව්වයි දවස් ගානකට ඉස්සලා අවුරුදු ගානකට ඉස්සලා තොම තමයි මේවා කිව්වා මේවා කිව්වා අරයත් එක්ක මෙහෙම කිව්වා ඔක්කොම හිතලා හිතලා මේකේ මොකද දැන් එනකොට වෙලා තියෙන්නේ. ලොකු අකුසල හැඟීමක් හදාගෙන මූණ කොරහක් විතර කරන් ඉන්නවා. අර මනුස්සයා ඇවිල්ලා හරි බලනවා මොකද දන්නේ නැහැ යා මොකද මේලා තියෙන්නේ කියලා. එහෙම ඒවා වෙනවද නැද්ද? අන්න බලන්න ඒක තමයි කියන්නේ මේ හිත පරණ ඔක්කොම එකතු කරනවා. නේද? ආන් ඒ තමයි ඒක ඒ වගේම ඔන්න කාගේ හරි ඒ නරකයකගේ හිතේ තියෙනකොට කාගේ හරි හොඳක් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් අන්න හොඳයි නරකයි දෙකම එකතු වෙලා දැන් සිතුවේ හැදෙන්න පටන් ගන්නවා. නේද? ආන්ගේ මේ එකතු වෙන ගතිය තියෙනවා ඒ ඒ ඒවා හේතු වෙවි තමයි අපිට සිතුවිලි හැදෙන්නේ. අන්න ඒක තේරුම් අරගෙන බලන්න අපි මේ ලෝකෙ දිහා මෙහෙම කරලා බලනකොට අහනකොට විඳිනකොට අපිට මේ මරණ සතිය කියන එක හරි ඉතින්ලා අපි කතා කරපු අසුබය කියන ඒවා මිශ්‍ර වෙලා එනවා නම් සිතුවිලි ඒවා හේතු වෙනවා නම් මරණ සතිය හේතු වෙනවා අර කාමච්ඡන්දයට ආදියට එන්න බෑ කාගේ හරි ඕන නපුරු වචනයක් කවුරු හරි කියනවා හරි මේ මේ නිකන් අහන්නම්කො මේ කෝන්තර එහෙම නැද්ද? කෝන්තර කියනව නැද්ද අපේ? නෑ නෑ අපේ නෑ බෞද්ධයන්ගේ ඒවා නෑ. එහෙනම් පරණ ඒවා මතක තියාගෙන ඒවා ගැන දෙස් දෙවල් තියතිය අහවල් වචනේ මට කිව්වා අහවල් ක්‍රියාව කළා නේද? ඒව නෑ නේද? නෑ නෑ ඒව නෑ මම කූත් නෑ බලන්න ඕනේ හැබැයි පොඩ්ඩක් <laughs> එතකොට අපි කල්පනා කරනවා අපිට මේ පරණ ඒවා ගැන මොකද මේ එච්චර වුවමනාව. මැරෙනකොට මේ ඔක්කොම මං අතහැරලා දාලා යන්න වෙනවා. ඔය වචන අල්ලගෙන ඉන්නත් බෑ. තරහකාරයෝ අල්ලන් ඉන්නත් බෑ. ආන් බලන්න මරණ සිහිය එනවා නම් අපි හරියට අපේ හිත උපේක්ෂාවේ වැටෙනවා. හරිද? උපේක්ෂා සාගත ජීවත් වෙන්න බුලිත හරි සහනයක් ඒක. හරිද? අපිරිසිදු දේවල් වලට එන්න දෙන්නේ නැතුව හිත රැකගන්න ඕනේ. ආන්ගේ රැකගන්න හොඳට මරණ සතිය වඩන්න ඕනේ. ඉතින් මරණ සතිය වඩන එක ගැන අපි මේක කලින් සාකච්ඡා කරා නිවන් මාර්ග දේශනාවේ අද අසුබේ වඩන හැටි සාකච්ඡා කළා. හරි. ඒ වගේම තමයි මොකක්ද? තරහායින් කරගන්න තරහ වෙනුවට තරහා එනකොට තරහා එන්න දෙන්නේ නැතුව ඒ ව්‍යාපාද ස්වභාවය හිතේ නැගෙන එක නැගෙන්න දෙන්නේ නැතුව වළක්වන සිතුවිලි වර්ධනය කරලා තියාගන්න ඕනේ. ඒ ඒ විදිහට ඒ බෙහෙත් තියෙන්නේ. මේ ඔන්න එක ලෙඩක් හොද වීම ලෙඩ දෙක තුනක් තියෙන කෙනෙක් ඉන්නවා. හරි. වෛද්‍යවරයා එක ලෙඩකට බෙහෙත් දෙනවා. එයා ඒක දැන් හොද වීගෙන එනකොට ගිහිල්ලා බලනකොට වෙන බෙහෙත් ටික වෙනස් කරලා දෙනවා. ඇයි තව ලෙඩක් හොද කරගන්න. ඒ වගේ දැන් කාමච්ඡන්දයෙන් අපි කාමච්ඡන්දයේ බෙහෙත් ටිකක් ගත්තා. එහෙනම් ගත්තට මොකද වෙන්නේ? පොඩ්ඩක් නැත්තම් තරහ යන ගතිය තියෙනවා. හරි. ආන් ඒ අකුසලය අයින් කරන්න අපි මොකද කරගන්න ඕනේ? මෛත්‍රිය වඩන්න ඕනේ එක වඩන්න ඕනේ කියන්නේ වර්ධනය කරන්න ඕනේ කියන එක. නේද? අපේ අතොන්ට කැවුම් වඩන්න නම් හොඳට පුළුවන්. ඒ ඒ වැඩිම නෙවෙයි නේද? මොනවද? කුසලය වර්ධනය කරන්න ඕනේ. මෛත්‍රී හැඟීම වඩනවා කියන්නේ ප්‍රබල කරගන්නවා කියන එක. හරිද? හොඳට ප්‍රබල කරගන්න අපේ හිත දිහා බලාගෙන මෙයාගේ ක්‍රියාකාරීත්වය දිහා බලාගෙන මෙයාට කිසිම අකුසලයකට කිට්ටු වෙන්න නොදී තමන්ගේ හිත වැඩ කරන විදිය මේවා ඉතින් කරගන්න විදිය මම පැහැදිලි කරා මේ බලන්න මට කොයි වෙලාවකට තරහ යනවා හොඳටම හරිද කාගේ හරි නොමනා වැඩකට තරහ යනවා දැන් ආයෙ හොඳ වෙනවා ඒක ඉතින් හැම වෙලෙම තරහ ගියාම හැම වෙලෙම තියනවද නෑ ඊට අදාළ තැනින් අයින් වුණාට පස්සේ ටික ටික ටික ටික ඒක අයින් වෙලා යනවා දැන් මම මොකද කල්පනා කරන්න ඕනේ දැන් මට තරහ නැහැනේ. ඒක කමන්නේ. කොහොම හෝ තමයි අපි ඉන්නේ. හරිද? ඔන්න ඔය වැරද්ද හදන්න ඕනේ. මේ මේ தත්ත්වයටපත් චිත්ත විසුද්ධිය සඳහාපත් වෙන්න නම් මම මේ කියන්නේ අපේ හිත ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. මම මේකට උදාහරණයක් කියන්නම්. වහලෙක වහලෙ තිබෙනවා ගෙදර. හරිද? මොකද ඒ වහලෙ හිලක්. දැන් හොඳටම වැස්ස. වැස්ස වෙලාවට නෙමෙන්නේ. දැන් වැස්සේ හදන්න පුළුවන්ද? දැන් පායලා. දැන් හදන්න ඕනේ නැහැ. දැන් හදන්න ඕනේ නැහැ. දැන් තෙමෙන්නේ නැහැ. නේද? දැන් හදන්න ඕනේ නැහැ දැන් තෙමෙන්නේ නැහැ. එහෙමද? නෑ නෑ හදන්න ඕනේ. ඇයි ඒ? ආයෙ රස්සත් වෙනවනේ. ඕම ඔක මතක තියාගන්න ඕන හොඳටම. ඇයි අපි හදන්නේ? නැවත රැස්සොත් වෙනවා. අහවලා අන්න අර විදියට හැසිරෙනකොට මට තරහ ආවා. හොඳටම තරහ ආවා. මේ වෙලාවේ ඒ ආයතන නැහැ. දැන් මට තරහ නැහැ. හැබැයි හැබැයි ආය ඒ ආයතනට આવොත් මට ආය තරහ එනවා. එහෙනම් ආය වැස්සොත් එවෙනවා. <laughs> එහෙනම් මම කොහොමද හිත හදන්න ඕනේ? මම මොකද කරන්නේ? ආය ආයතනට එන්නේ නැති විදිහට වැඩ පිළිවෙල හදන්න ඕනේ එහෙමද? නෑ නෑ ඒක නෙවෙයි. ඒක පරණ ක්‍රමේ. පරණ ක්‍රමේ තමයි නේද? පරණ ක්‍රමේ තමයි අපි අපි කරන්න හදන ක්‍රමේ තමයි ඒක. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයක නෙවෙයි. ආයේ එයා එතෙන්ට එන එක මට වළක්වන්න බෑ ස්ථිර වශයෙන්ම. එයා එතෙන්ට ආවට මගේ හිල වහ ගන්න ඕනේ නේද? වහලේ තව්ව වැහුවේ පායන වෙලාවේ. ඇයි ඒ ආය වැස්සත්? ඉතින් ආය වැස්සත් තෙමෙනවා කියන එකට වැස්ස නැවතුන හොඳ නැද්ද? නේද? වහලේ හදනවට වැඩිය වැස්ස නැවතලා දැම්මම හොඳ නැද්ද? ඒක කරන්න බෑ. නේද? ආන් ඒ වගේ තමයි මේ මේ පරිසරය හදන්න බෑ එක්කෙනෙක් නැවතුව දෙන්නෙක් වෙනවා ඊට පස්සේ. එහෙනම් මට කරන් තියෙන්නේ මොකද්ද? මගේ හිල් වහගන්න එකයි. මොන හිල්ද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච විචිකිච්ඡා කියන අකුසල බේරෙන හිල්. අකුසල රැස්ස. මේකට අකුසල වැටෙන තව වහගන්න ඕනේ. ආන් ඒවා කොහොමද මේක කරන්නේ? එක එක සැරේකදී යම් දෙයක් වුණා නම් අන්නේ වෙච්ච කෙනා කල්පනා කරනවා මට මෙහෙම වුණා. එහෙනම් ඊළඟ සැරේ වෙන්න ඉස්සෙල්ලා මම මොකද කරන්න ඕන? නොවන தත්වෙට මගේ හිත සකස් කරගන්න ඕනේ. නොවන தත්වෙට සකස් කරගන්න ඕනේ. ඕනෑම தත්වයක් යටතේ එහෙම ඉන්න පුරුදු වෙන්න ඕනේ. නපුරුම නැන්දම්මත් එක්ක සහනෙන්න ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නපුරුම ලේලි කියන්නේ Tamanට ලොකු ආශිර්වාදයක්. ඇයි? එයාට සාන්තිය වපුරන්න හොඳම තෝතැන්නක් හදලා දීලා. නේද? අනේ මගේ පුතේ ඔයා තමයි මට මෛත්‍රිය උගන්වන්න උගන්වන්නේ කියලා. නේද? ඈ ගොඩාක් ආශිර්වාද කරන්න ඕන ඔයා තමයි මට මෛත්‍රිය උගන්වන්නේ කියලා. ඉතින් අපේ හිත සකස් කරගෙන හැරෙන්න වෙන වෙන ක්‍රමයක් නෑ. එහෙනම් අන්න එහෙම දැන් කොහොමද මතකද? මතකද? රාගයක් ඉපදුනාද? රාගය අයින් වුණාට පස්සේ ආයේ ඒක නූපදින தත්වෙට මමපත් වෙන්න ඕනේ කියලා ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන වැඩ පිළිවෙලට යනවා. දේශයක් ඉපදුනහම දේශය පහව ගියාට පස්සේ ආය මේක උපදින්නේ නැති වෙන විදිහට මම දැන්නන්නේ නැහැ තමයි ආය උපදින්නේ නැති විදිහට සකස් කරන්න ඕනේ. ඒකට ප්‍රතිවිරුද්ධ බලවේගය සකස් කරන්න ඕනේ කියලා මෛත්‍රිය ආදිය වර්ධනය කරනවා. භාවනා කරන්න ගියාම තීන මිද්දේ ඉපදුනා නම් හොඳටම දන්නවා මේක මොකුත් කරන්න බෑ කිසිම උවමනාවක් නෑ මට ධර්මය ගැන අර අර බලන්නකෝ අර කට්ටිය නම් භාවනා කරන්නත් යනවා අච්චර දවසකට එහාට ගියා මෙහාට ගියා මම මේ ගේ ඇතුළෙම läගලාගෙන ඉන්නවා මේ මගේ හිතේ හැටි තෝරගන්නවා වැඩේ හරිද මට මේකට උනන්දු වෙන්නේ නෑ එතකොට මොකද කරන්නේ මරණ සතිය වඩනවා බුද්ධානුස්සතිය වඩනවා එහෙම කරනවා හරිද තමන්ම කල්පනා කරන මට ඇත්තට බුදුරජාණන් වහන්සේ ගැන කිසිම හැඟීමක් නැහැ නේ ඔය කිව්වට ඔය බුද්ධං සරණං ගච්ඡාමි කියලා හොරට කියනවා ගොඩක් අය ඇතුලෙන් කිසිම හැඟීමක් එන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ එක දෙයක් තියෙනවා නම් පොඩ්ඩක් බලන්න බුදුරජාණන් වහන්සේ ගැන හැඟීමක් තියෙනවා නම් වැරදි කරන්න පුළුවන්ද? වැරදි කරන්නේ නැහැ. ශ්‍රද්ධාව කියන එක අපේ තුල උපදලා තියෙනවා නම් මහා බෝධිසත්වයන් වහන්සේ කොයි තරම්නම් කැපකිරීමක් කරාද මේ බුද්ධ ශාසනය පිහිටවන්න. සාරාංශකේ කල්පලක්ෂයේ කාලයක් සිටේ පෙරුම්දම් පිරුවා නියත විවරණ අරගෙන විතරක් එතන තිබ්බ තන්නේ කරම අදහස මොකද්ද? නේද? බුද්ධත්වයටපත් වෙන්න මොකටද? දීපංකර බුදුන් දවස නිවන් දකින්න තිබ්බා. නිවන් දකින්න නැතුව ඒ වෙලාවේ නිවන් දකින්න නැතුව මොකද ඒ කරේ? කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන් නේද? ඒකෝර තාත්තෙක් බොහෝම මහන්සිලා හම්බ කරලා තමන්ගේ දරුවෝ වෙනුවෙන් අපි හිතමුකෝ අපේ අම්මෙක් හරි තාත්තෙක් හරි දරුවෙකුට නිවැරදි කරන්න උපදෙස් දීලා දීලා දීලා දීලා දීලා තියනවා හරි අපූර්වට ඔක්කොම වැඩ පිළිවෙල හදලා කවුරු හරි පිටින් ආපු කෙනෙක් ඇවිල්ලා අර උපදේශ වල විරුද්ධ උපදේශ වගේක් දුන්නොත් අම්මරයි තාත්තට මොකද හිතෙන්නේ? අනේ මන් දන්නේ මම මෙච්චර කරා දැන් මෙතෙන්ට ඇවිල්ලා මේක නේද? එතකොට අම්මරයි තාත්තට කොච්චර අගෞරවයක්ද ඒක? ඒ වගේ අපි මේ විඳින නරා දුක දැකලා අපි මේ විඳින නේද පුදුමාකාර අතුලාන්ත පීඩන වලින් පිච්චි පිච්චි නැති දේවල් තියෙනවා කියලා හිතාගෙන විඳින මේ අප්‍රමාණ දුක් දැකලා මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට මම මේ සියලු සත්වයන්ව දුකෙන් මුදවා ගන්නවා කියලා අපූර්ව ක්‍රමවේදයක් දුකෙන් අයින් දුක් වලින් අයින් වෙන්න අපූර්ව ක්‍රමවේදයක් සකස් කරලා දීලා පිළිවෙතක් සකස් කරලා දීලා එහෙම ශාසනයක් ආරියෂ්ඨාංග මාර්ගයේ සහිත ශාසනයක් සකස් කරලා දීලා තියෙන්නේ මොකටද? එතකොට හිතන්න බලන්න මම මේ චීවරයක් දරාගෙන බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේ මට කැමති විදිහට අර්ථ දක්වනවා නම් හ්ම් මට නිකන් ඔළුවේ විකාර වගේ හැදිලා මේ මට බ්‍රහ්ම ලෝකයෙන් ඇවිල්ලා මේක කියලා දුන්නාය අතනින් කියලා දුන්නා මම භාවනාවෙන් මම අවබෝධ කරගත්තාය හරිද ආන් එහෙම මේ එහෙම මං හිතිච්ච හිතිච්ච දේ කියනවනම් පිසු වගේ නේද අර පිළිවෙත සම්පූර්ණේ දැන් භාවනා කරන්න එපා සිල් රකින්න ඕනේ නෑ මේ බුදුන් වඳින්න වෙලාවක් තියෙනවා ඒ වෙලාවට විතරයි බුදුන් වඳින්න ඕන අනිත් වෙලාවට හොඳ නෑ බුදු පිළිමේ අනිත් පැත්ත හරවලා තියන්න ඕනේ නෑ අර දිශාවට තියන්න ඕනේ මේ දිශාවට තියන්න ඕනේ කිය මොන හරි පිස්සු වගේ අදරනවා නම් මොකද වෙන්නේ? මහා පාපයක්. නේද? සාන්තභාවයේ සැනසීම සඳහා නිවැරදිව ධර්මයේ භාවිතා කරන්න පුළුවන්කම තියෙන අවස්ථාවේ ඒකට අපිට ඉඩ ඉඩ අහුරනවා නම් ඒක මහා පාපයක්. ඒක බුදුහාමුදුරන්ට කරන ලොකුම අගෞරවය. ඉතින් ඒකින්ද අන්න හරියට බුදුරජාන් වහන්සේ ගැන හැඟීමක් තියෙන ඇත්තන්ට හැස්තිස් මස්නේ දන් දුන්නා එක මොහොතක්වත් බොරුවක් කියන්නේ නැතුව වැරද්දක් කරන රහසින්වත් වැරද්දක් කරන්නේ නැතුව අනන්ත අප්‍රමාණ දුක් විඳලා මේ බඩ පොත්ත පිටකොන්දට ඇලෙනකම් නේද ඇස් ඇස් වේලිලා නේද ඔලු කට්ට ලබු කට්ටක් වගේ වෙනකම් මේ මෙහෙම අතින් අල්ලලා බලනකොට මේ රෝඹුවන් ඔක්කොම ගැලවිලා අහකට යනකම් හරි මේ තරම් දුකක් වින්දේ මම කොහොම හරි සත්‍ය අවබෝධ කරගෙන ලෝක සත්‍යයගේ දුක් නිවනවා කියලා එහෙම එච්චර කැප කරන්න පුළුවන් නම් මගේ බෝධිසත්වයන්න් වහන්සේට මට බැයිද ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න කියලා අර හැඟීම ප්‍රාණඝාතේ වළක්වනවා. බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව අදත් අදානේ වළක්වනවා. ඇයි මම බෞද්ධනේ? මම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ලෝකෙට ඇහෙන්න ප්‍රතිඥාවක් දුන්නා. ඒ ප්‍රතිඥාව දුන්න මම බෞද්ධයයි කියලා කිව්වා. හරිද? එහෙනම් බෞද්ධ මම බුදුහාමුදුරන්ට නිග්‍රහ කරන්නේ නැති වෙන්න ඕනේ. බෞද්ධ බව බුදුහාමුදුරන් නිග්‍රහ කරන්නේ නැති වෙන්න ඕනේ. ආන් ඒවා සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අකුසල් වැగిරෙන්නේ නැහැ. කෙලෙස් වලට බැඳෙන්නේ නැහැ. හරිද? ඒ වුණාට අන්තිම අන්තිමට මම මතක් කරන්නම්. තව අපිට මේ කාමච්ඡන්ද ආදිය ගැන ඊළඟ දවසේ කතා කරන්න තියෙන අද දවසේ ධර්ම දේශනාව ඒවරෙන් ඉස්සෙල් මතක් කරන්නම් අපේ යත්තන්ගේ තියෙන ශ්‍රද්ධාව කොච්චරද කියනවනම් මේ ඛණ්ඩ දීලා මොනවාරි ඉල්ලන එක හොඳයිද? ඛණ්ඩ දීලා ඛණ්ඩ දෙන්නම් කියලා මොනවාරි ඉල්ලන එක හොඳයිද? ආ මම ඔයාලට කන්න දෙන්නම්. කන්න දෙන්නම් මට මට මෙන්න මේ වැඩේ කරලා දෙන්න ඕන කියනවනම් කැතයි නේද? ජයසිංහ බෝධින් වහන්සේ ළඟට ගිහලා මොකද කරන්නේ? මෙන්න මේ දේ කරලා දෙන්න මං කිරිපිඩු ටිකක් ගෙනත් දෙන්නම් කියලා සල්ලි පඳුරක් ගැට ගන්නවා අරගේ. හිතුවද? හිතුවද ඒක හොඳ දෙයක් කියලා? කවුද ඒ කරන්නේ? බෞද්ධයෝද නැද්ද? බුදුරජාණන් වහන්සේට කියලා කියන මං කණ්ඩ ගෙනත් දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේට අකැප නේද පඳුරක් ගැට ගන්නවා බුදුරජාණන් වහන්සේ කියලා හිතන්න පුළුවන් බෝධින් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ කියලා හිතන බෝධින් වහන්සේගේම අත්තක බුදුරජාණන් වහන්සේට අකැප මුදල් බුදුරජාණන් වහන්සේට දීලා නේද දීලා කියනවා මේක දැනට තියාගන්න සන්තෝෂමක් විදිහට හරි පඳුරකට ගන්න ඒකනේ නේද මේක මේක ඇඩ්වාන්ස් එක මම මේ දාන ටිකක් ගෙනත් දෙන්නම් අපේ ලොකු දුවට දරුවෙක් ඕනේ මේ නැත්තම් අහවල් දේ කරලා දෙන්න ඕන මේ දේ කරලා දෙන්න ඕන කියලා පිස්සු විකාරේ හොඳටම ඒ ශ්‍රද්ධාවද නෑ නේද ඉතින් රටටවත් හරියන්නේ නෑ ඒ නින්දාවින්ද ඒ කරන නින්දාවින්ද ඒ දේශයටවත් හරියන්නේ නෑ එහෙනම් දැන් ඉතින් වළක්ව ගන්න ඕන කාලේ දැන් අකුසල් හින්දා අකුසල්ම වෙලා වෙලා වෙලා නේද සාසනයට නිග්‍රහ වෙලා වෙලා වෙලා දැන් ඉතින් මේ බොහෝ සාප වැදෙන කාලයක් එහෙනම් මොකද කරන්න ඕන බෞද්ධත්ව විදිහට අපි නිවැරදි ධර්මයට එන්න ඕනේ. ඒ බව මතක තියාගන්න ඕනේ. ඇහෙන ඇහෙන මානෙ මතක තියාගන්න ඕනේ. දැනෙන දැනෙන අයට මේවා කියන්න ඕනේ. පුළුවන් තරම් මේවා වළක්ව ගන්න ඕනේ. එහෙම වුණොත් ආයෙ හොඳ කාලයක් එයි. ඒකින්ද අපි නියමිත කාමචන්ද ආදී වළක්වා ගන්න ක්‍රමය ගැන හෙට දවසෙත් කතා කරන්න බලාපොරොත්තු වෙන. අද දවසේ මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය સિદ્ધ කිරීම සඳහා බොහෝ තමන්ගේ බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේපෑදම් කරලා කටයුතු කරපු මේ අත්තන් මේ අත්සන්ගේ දායකත්වයෙන් ධර්මයක් ශ්‍රවණය කරපු සියලු දෙනා ධර්මය තුල හික්මන වාරයක් වාරයක් ගානේ මේ හැම දිනාටම කුසල් පිරෙනවා ඒ සියලු කුසලයන් සියලු පුණ්‍ය ශක්තියන් හේතු වෙලා මේ හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.